මහා චත්තාරේසක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසෙ භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපනිසං සපරික්කාරං තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි තේ ඒවං බන්තේති කෝතේ වික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච කතමෝච භික්ෂවේ අරියෝ සම්මා සමාධේ සෞපනිසෝ සපරික්ඛාරෝ සේයති දම් සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ යාකෝ භික්ෂවේ ඉමේ හේ සත්ත හංගේ හේ චිත්තස්ස ඒකංගතා පරික්ඛතා අයං බොච්චති භික්ෂවේ අරියෝ සම්මා සමාධේ සෞපනිසෝ ඉතිපේ සපරික්ඛාරෝ ඉතිපේ తత్ర దిක්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කතංච දික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨේති භජානාති සම්මා දිට්ඨින් සම්මා දිට්ඨේති භජානාති සාස්ස හෝති සම්මා දිට්ඨින් කතමාච භික්ෂවේ මිච්ඡා දිට්ඨි නත්තේ දෙන්නං නත්තේ ඉත්තං නත්තේ හොතං නත්තේ සොකට දුක්ඛඨානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ මංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තී අයං භික්ෂවේ මිච්ඡා දිට්ඨි කතමාච භික්ෂවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨින් පහං භික්ෂවේ දොයං වදාමි අත්ථිවික්ඛවේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛාන් අත්ථිවික්ඛවේ සම්මා දිට්ඨේ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාන් කතමාච වික්ඛවේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛාන් අත්තේ දෙන්නං අත්තේ ඨං අත්තේ හොතං අත්තේ සොකට දුක්ඛඨානං කම්මානං පලං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාසා අත්තේ පිතා අත්තේ සත්තා ඕපපාතිකාං අත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති තේ අයං වික්ෂවේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කතමාච වික්ෂවේ සම්මා දිට්ඨේ අරියා අනාසවා ලෝකොත්තරා මග්ගංගා යාකෝ භික්ෂවේ අරිය චෙත්තස්ස අනාශව චෙත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචය සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨේ මග්ගංගං අයං වොච්චති භික්ඛවේ සම්මාදිට්ඨේ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගා සෝමිච්ඡා දිට්ඨියා පහනාය වායමතේ සම්මා දිට්ඨියා උපසම්පදාය ස්වාස්ස හෝතේ සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහතේ සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝතේ සම්මා සතේ ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති සේයතේදම් සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතේ తත්‍ර බික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති පතංච බික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති භජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති භජානාති සාස්ස හෝතේ සම්මා දිට්ඨේ කතමෝච භික්ඛවේ මිච්ඡා සංකප්පෝ කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ අයං භික්ඛවේ මිච්ඡා සංකප්පෝ කතමෝච භික්ෂවේ සම්මා සංකප්පෝ සම්මා සංකප්පහං භික්ෂවේ ද්වයං වදාමි අත්ථි භික්ෂවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදීවේ පක්ඛෝ අත්ථි භික්ෂවේ සම්මා සංකප්පෝ අරියෝ අනාශවෝ ලෝකෝත්තරෝ මග්ගංගෝ පතමෝච භික්ෂවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදීවේ පක්ඛෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං භික්ඛවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදීවේ පක්ඛෝ කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාශවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ යෝකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාශව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචේ සංකාරෝ අයම් බෙක්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාශවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ සෝමිච්ඡා සංකප්පස්ස පහනාය වායමතේ සම්මා සංකප්පස්ස උපසම්පදාය ස්වාස්ස හෝතේ සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහතේ සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති සාස හෝතේ සම්මා සතේ ඉතිස්සමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිධාවන්තේ අනුපරිවත්තන්තේ සේයතේදං සම්මා දිට්ඨේ සම්මා වායාමෝ සම්මා සතේ తత్ర භික්ඛවේ සම්මා දිට්ඨේ පුබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨේ පුබ්බංගමා හෝති මිච්ඡා වාචං මිච්ඡා වාචාති භජානාති සම්මා වාචං සම්මා වාචාති භජානාති සාස හෝති සම්මා දිට්ඨේ කතමාච භික්ඛවේ මිච්ඡා වාචා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා අයම් භික්ඛවේ මිච්ඡා වාචා කතමාච භික්ඛවේ සම්මා වාචා සම්මා වාචාම් පහං භික්ඛවේ දයං වදාමි අත්ථි භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛාන් අත්තේ භික්ඛවේ සම්මා වාචා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගා කතමාච භික්ඛවේ සම්මා වාචා ශාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පහප්පලාපා වේරමණී අයම් බෙක්කවේ සම්මා වාචා ශාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛාන් කතමාච බෙක්කවේ සම්මා වාචා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගා යාකෝ බික්කවේ අරිය චෙත්තස්ස අනාශව චෙත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ චතෝ හිපි වචේ දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී අයං භික්ඛවේ සම්මා වාචා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගා සෝ මිච්ඡා වාචාය පහනාය වායමතේ සම්මා වාචාය උපසම්පදාය සාසහෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා වාචං පජහතේ සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහෙරති සාසහෝතේ සම්මා සතේ ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිධාවන්තේ අනුපරිවත්තන්තේ සේයතේදම් සම්මා දිට්ඨේ සම්මා වායාමෝ සම්මා සතේ తత్ర භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති පතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති සාස්සහෝතේ සම්මා දිට්ඨේ කතමෝච භික්ඛවේ මිච්ඡා කම්මන්තෝ පානාතිපාතෝ අදින්නා දානං කාමේසු මිච්ඡාචාරෝ අයං භික්ඛවේ මිච්ඡා කම්මන්තෝ කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තං පහං භික්ඛවේ දොයං වදාමි අත්ථි භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදීවේ පක්ඛෝ අත්තේ භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියා අනාශවෝ ලෝකොත්තරෝ මග්ගංගෝ කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදීවේ පක්ඛෝ පානාති පාතා වේරමණී අදෙන්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං වික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤ භාගියා උපදීවේ පක්ඛෝ කතමෝච වික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාශවෝ ලෝකෝත්තරෝ මග්ගංගෝ යාකෝ වික්ඛවේ අරිය චෙත්තස්ස අනාශව චෙත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝත්ති හිපේ කාය දුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී අයං භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාශවෝ ලෝකුත්තරෝ මග්ගං ගෝ සෝමිච්ඡා කම්මන්තස්ස පහනාය වායමති සම්මා කම්මන්තස්ස උපසම්පදාය ස්වාස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති සාස හෝති සම්මා සති ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා කම්මන්තං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සේයති ධම් සම්මා දිට්ඨේ සම්මා වායාමෝ සම්මා සතේ తత్ర භික්ඛවේ සම්මා දිට්ඨි පොබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පොබ්බංගමා හෝති මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති සම්මා ආජීවං සම්මා ආජීවෝති පජානාති සාස්සහෝති සම්මා දිට්ඨි කතමෝච භික්ඛවේ මිච්ඡා ආජීවෝ කුහනා ලපනා නේමිත්තේ කතා නිප්පේසේ කතා ලාභේන ලාභං නිදිගින්සනතෝ අයම් භික්ඛවේ මිච්ඡා ආජීවෝ කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ සම්මා ආජීවං පහං භික්ඛවේ දයං වදාමි අත්ථේ භික්ඛවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදීවේ පක්ඛෝ අත්ථි භික්ඛවේ සම්මා ආජීවෝ අරියෝ අනාශවෝ ලෝකොත්තරෝ මග්ගංගෝ ඛතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදේවේ පක්කෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං භික්ඛවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදීවේ පක්ඛෝ කතමෝ ච භික්ඛවේ සම්මා ආජීවෝ අරියෝ අනාශවෝ ලෝකෝත්තරෝ මග්ගංගෝ යාකෝ භික්ඛවේ අරිය චෙත්තස්ස අනාශව චෙත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ මිච්ඡා ආජේවා ආරතේ විරතේ පටිවිරති වේරමණේ අයම් භික්ඛවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ සෝමිච්ඡා ආජේවස්ස පහනාය වායමතේ සම්මා ආජේවස්ස උපසම්පදාය ස්වාස හෝතේ සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා ආජීවං පජහතේ සතෝ සම්මා ආජීවං උපසම්පජ්ජ විහෙරතේ සාස්ස හෝතේ සම්මා සතේ තස්සිනේ තයෝ ධම්මා සම්මා ආජීවං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති සේයති දම් සම්මා දිට්ඨේ සම්මා වායාමෝ සම්මා සතේ తత్ర භික්ඛවේ සම්මා දිට්ඨේ පොබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨේ පොබ්බංගමා හෝති සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති සම්මා වායාමස්ස සම්මා සතේ පහෝති සම්මා සතිස්ස සම්මා සමාධේ පහෝති සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති ඉතේකෝ දෙක්ඛවේ අට්ඨංග සමන්නාගතෝසේ කෝ දසංග සමන්නාගතෝ අරහා හෝති తත්‍ර දෙක්ඛවේ සම්මා දිට්ඨේ පොබ්බංගමා හෝති කතංච දෙක්ඛවේ සම්මා දිට්ඨේ පොබ්බංගමා හෝති සම්මා දිට්ඨිස්ස දෙක්ඛවේ මෙච්ඡා දිට්ඨේ නිජ්ජින්නා හෝති යේච මිච්ඡාදිට්ඨේ පච්චය අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තේ තේතස්ස නිජ්ජින්නා හොන්ති සම්මාදිට්ඨේ පච්චයාච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්තේ සම්මා සංකප්පස්ස බික්ඛවේ මිච්ඡා සංකප්පෝ නිජ්ජින්නෝ හෝතේ යේච මෙච්ඡා සංකප්ප පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තේ තේ චස්ස නිජ්ජින්නා හොන්තේ සම්මා සංකප්ප පච්චයාච අනේකේ කුසලා ධම්මා භාවනා පාරිපෝරෙන් ගච්ඡන්තේ සම්මා වාචස්ස බික්ඛවේ මෙච්ඡා වාචා නිජ්ජින්නා හෝතේ යේච මිච්ඡා වාචා පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තේ චස්ස නිජ්ජින්නා හොන්ති සම්මා වාචා පච්චයාච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති සම්මා කම්මන්තස්ස වික්ඛවේ මිච්ඡා කම්මන්තෝ නිජ්ජින්නෝ හෝතේ යේච මිච්ඡා කම්මන්ත පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති තේ චස්ස නිජ්ජින්නා හොන්ති සම්මා කම්මන්ත පච්චයාච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති සම්මා ආජීවස්ස භික්ඛවේ මිච්ඡා ආජීවෝ නිජ්ජින්නෝ හෝති යේච මිච්ඡා ආජීව පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තේ තේචස්ස නිජ්ජෙන්නා හොන්ති සම්මා ආජීව පච්චයාච අනේකේ කුසලා ධම්මා භාවනා පාරිපෝරෙන් ගච්ඡන්තේ සම්මා වායාමස්ස භික්ඛවේ මිච්ඡා වායාමෝ නිජ්ජින්නෝ හෝති යේච මිච්ඡා වායාම පච්චයා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්තේ තේ චස්ස නිජ්ජින්නා හොන්ති සම්මා වායාම පච්චයාච අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්තේ සම්මා සතේ සබික්කවේ මිච්ඡා සතේ නිජ්ජින්නා හෝතේ යේච මිච්ඡා සතේ පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තේ තේචස්ස නිජ්ජිනා හොන්තේ සම්මා සතිපච්චයාච අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්තේ සම්මා සමාධිස්ස භික්ඛවේ මිච්ඡා සමාධේ නිජ්ජිනෝ හෝතේ යේච මිච්ඡා සමාධේ පච්චයා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්ති තේචස්ස නිජ්ජින්නා හොන්ති සම්මා සමාධේ පච්චයාච අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති සම්මා ඥානස්ස භික්ඛවේ මිච්ඡා ඥානං නිජ්ජින්නම් හෝතේ යේච මිච්ඡා ඥාන පත්‍ය අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්ති තේකස්ස නිජ්ජින්නා හොන්ති සම්මා ඥාන පත්‍යාච අනේකේ කුසල ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡන්ති සම්මා විමුක්තස්ස භික්ඛවේ මිච්ඡා විමුක්තේ නිජ්ජින්නා හෝතේ යේච මිච්ඡා විමුක්ති පත්‍ය අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවන්ති තේචස්ස නිජ්ජින්නා හොන්ති සම්මා විමුක්ති පත්‍යාච අනේකේ කුසල ධම්මා භාවනා පාරිපෝරෙන් ගච්ඡන්ති ඒතේ කෝ භික්ඛවේ වේසති කුසල පක්ඛා වේසති අකුසල පක්ඛා මහා චත්තාරීසකෝ ධම්මපරියායෝ පවත්තිතෝ අප්පතිවත්තියෝ සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති යෝ හි කෝචි භික්ඛවේ සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඉමං මහා චත්තාරී සකන් ධම්මපරයායන් ගරහිතබ්බං පටික්ඛෝසිතබ්බං මඤ්ඤේය තස්ස දිත්තේව ධම්මේ දස සහ ධම්මිකා වාදානෝ වාදා ගාරයිහං ඨානං ආගච්ඡන්ති සම්මා දිට්ඨින් චේ භවං ගරහතේ යේච මිච්ඡාදිට්ඨේ සමන බ්‍රාහ්මනාත්තේ බොහෝතෝ පුඤ්ඤාත්තේ බොහෝතෝ පාසංසා සම්මා සංකප්පංචේ භවංගරහතේ යේච මිච්ඡා සංකප්පා සමන බ්‍රාහ්මනාත්තේ බොහෝතෝ පුඤ්ඤා තේ බොහෝතෝ පාසංසා සම්මා වාචංචේ භවංගරහතේ යේච මිච්ඡා වාචා සමන බ්‍රාහ්මනාත් තේ බොහෝතෝ පුඤ්ඤා තේ බොහෝතෝ පාසංසා සම්මා කම්මන්තං චේ භවං ගරහති යේච මිච්ඡා කම්මන්තා සමන බ්‍රාහ්මනාත් තේ බොහෝතෝ පුඤ්ඤා තේ බොහෝතෝ පාසංසා සම්මා ආජීවං චේ භවං ගරහති යේච මිච්ඡා ආජීවා සමන බ්‍රාහ්මනාත් තේ බොහෝතෝ පුඤ්ඤා තේ බොහෝතෝ පාසංසා සම්මා වායාමං චේ බවංගරහති යේච මිච්ඡා වායාමා සමන බ්‍රාහ්මනාත් තේ බොහෝතෝ පුජ්ජාත් තේ බොහෝතෝ පාසංසා සම්මා සතින් චේ බවංගරහති යේච මිච්ඡා සතින් සමන බ්‍රාහ්මනාත් තේ බොහෝතෝ පුජ්ජාත් තේ බොහෝතෝ පාසංසා සම්මා සමාධින් චේ බවංගරහති ये च मिथ्या समाधे समनब्राह्मणात् ते भवतो पुज्यात् ते भवतो पाशंसाम् सम्माज्ञानम् चे भवङ्गरहति ये च मिथ्याज्ञाने समनब्राह्मणात् ते भवतो पुज्यात् ते भवतो पाशंसाम् සම්මා විමුක්තිං චේ භවං ගරහතේ යේච මිච්ඡා විමුක්තේ සමන බ්‍රාහ්මනාත් තේ භවතෝ පුඤ්ඤාත් තේ බොහෝතෝ පාශංසා යෝ හි පෝති භික්ඛවේ සමනෝ වා බ්‍රාහ්මනෝ වා ඉමං මහා චක්කාරේසකං ධම්මපරයායන් ගරහිතබ්බං පටික්ඛෝසේ තබ්බං මඤ්ඤේය තස්ස දිත්තේව ධම්මේ ඉමේ දස සහ ධම්මිකා වාදානුවාදා ගාරයන් තානං ආගච්ඡන්ති යේ පිතේ භික්ඛවේ අහේසුං උක්කලා වස්ස භඤ්ඤා අහේතෝ වාදා අකිරිය වාදා නත්තික වාදා තේපි මහාචත්තාරේ සකන් ධම්මපරියායන් නගරහිතබ්බං නපටික්ඛෝසේ තබ්බම් මඤ්ඤින්සෝ තං කිස්ස හේතෝ නින්දාභ්‍යාරෝස උපාරම්භ භයාති ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මහා චත්තාරේසක සුත්තං සත්තමං